පින්තුනි ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා වදාළ ඒ උතුම් සද්ධර්මය අපි නිතරම ශ්‍රවණය කරන්න තේදෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමේදී වැදගත්ම දේ බවට පත් වෙන්නේ අපි නිතරම මතක් කරනවා වගේ දුකෙන් මිදෙන මාවතකට අපි යොමු වෙන විදිහට ධර්ම ශ්‍රවණය කිරීම. නැතිනම් කරුණාකාරණා සමූහයක් ගොඩනගා ගැනීම මත අපිට තවත්ය උපක්ලේශක ධර්මයක් වේ මිසක ඒක නිවන් දැකීමට උපකාරක වෙන ධර්මයක් බවට නම් පත් වෙන්නේ නැහැ. නැහැ. ඒකෙන් කියන්නේ කරුණාකාරණා ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. කරුණාකාරණා දැන සිටීම ඊටාම අවශ්‍ය වෙනවා වගේම ඊටාම වැදගත්. නමුත් කරුණාකාරණා දන්නා වූ තව එක පුද්ගලයෙක් බිහිවීමේ නම් ගැටලුවක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී දේශනා කරනවා මේ විනය පනවන්නට පවා හේතුවක් හැටියට මේ බහුශ්‍රත භාවය බහුශ්‍රත භාවය අපි දන්නවා ඊටාම අවශ්‍ය වෙන දෙයක් බහුශ්‍රත භාවයේ ඊටාම අවශ්‍ය වෙන දෙයක් වුණාට අනවශ්‍ය බහුශෘත භාවයක් සමහර විට කෙනෙකුට නිවන ආවරණය කරනවා. කෙනෙකුට ධම්ම උද්දච්චයක් ඇති වෙන්නටත් නැතිනම් ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මකාරණා නැවත නැවත සිහියට පැමිණීම නිසාම ඔහුට සමාධිමත් මට්ටමක් අහිමි වීම පවා සිද්ධවන්න පුළුවන්කම තියෙනවා. එනිසා වැදගත්ම දේ බවට පත් වෙන්නේ අපි නිවන් දකින්නට අවශ්‍ය ප්‍රතිපදාව පැහැදිලි වෙන විදිහට ධර්මයේ තේරුම් ගැනීම. එහෙම නැතිනම් අපි මුළු ත්‍රිපිටක පර්යාප්තියම දැනගෙන හිටියත් අපි දන්නේ නැතිනම් නිර්වාණය පිණිස නිවන් දැකීම පිණිස චිත්තසංතානය দমনය කර ගැනීම පිණිස ඒ ධම හේතු වෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැත්නම් එහි කිසිම අර්ථයක් ඵලයක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ නමක් අපිට ධර්මයේ දේශනා කරන්නෙම උතුම් වූ නිවන ලබා ගැනීමට ඒකායන ප්‍රතිපදාව වශයෙන්. එනිසා අපිට ඒ ධර්මයේ තුල නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපදාව මනාව පැහැදිලි වෙලා තියෙනවා. ඒ අතරතුර ලෞකික විෂය නැතිනම් ලෝකයේ තුල යහපත් පැවැත්ම ගැන දේශනා කරලා නැහැ කියන එක නෙමෙයි මතක් කරේ. නමුත් ඒ තුල අපිට නිවන් දකින්න අවශ්‍ය ප්‍රතිපදාව අද ඉන්න තැන ඉඳලා කුසලයක් පුණ්‍ය ධර්මයක් සිද්ධ කරන තැන ඉඳලාම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. ඒ නිසා අපි අනුපූර්ව වශයෙන් යම් ප්‍රතිපදාවක් අවබෝධ කරගන්නකොට අපි මෙතුවක් කාලයකට කතා කරපු ධර්මකාරණා සමූහයක් සමගම මේ පින්නතුන්ට පැහැදිලි ඇති මේ කතා කරන්නේ එකම විශේෂයකට නැතිනම් එකම තැනකට එන්නට පවත්නා මාර්ග නැතිනම් න්‍යාය සමූහයක් බව. එකම තැනකට එන්නට පවත්නා න්‍යාය සමූහයක් බව. ඉතින් කියන්නේ ගංගාවකින් නාන්නට තොටුපළවල් රාශියක් වගේ මේ සද්ධර්ම නැමැති ගංගාවෙන් සැනසීමට පත්වන්නට තියෙන තොටුපළවල් රාශියක් වගේ බොහොම විවිධ න්‍යායාත්මක කරුණු විවිධ න්‍යායන් තමයි අපි කතා කරන්නේ. අන්තිමේටම මේ අපි මාර්ගය උපදවා ගැනීම පිණිස භාවිත කරන මේ හැම න්‍යායක්ම එකම අර්ථයකට එකම තැනකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලුම ධර්ම විනය රස වශයෙන් ඒක විදයි කියලා කියනවා. ඒ නිසා අපිට මේ හැම ධර්ම විනය තුළ ඕනම ධර්ම කොටාශයක් විමසීම තුළ අපිට බලන් බලාපොරොත්තු වන්නට තියෙන්නේ තුන් වූ ඒ විමුක්ති රසයමයි. එනිසා අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්ම කාරණාවන්ගේ පැහැදිලි කිරීම බුද්ධ දේශනාව තුළිනුත් සරියුත්තරුන් වහන්සේගේ දේශනා තුළිනුත් අර්ථ විවරණයකට ලක් කර ගැනීමයි අපි මේ කාලයේ පුරාවටම සිද්ධ කරගන්න ලබන්නේ. එතනදී අපි පටිසම්භිදා මග් ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි සාකච්ඡා කළා පහුගිය දේශනාවන් තුළදී පරිඤ්ඤය ධර්ම කොටාශයන් පිළිබඳව අභිඤ්ඤය ධර්ම කොටාශයන් විශිෂ්ට නුවණින් දත යුතු දහම් පිළිබඳව කතා කරලා ඊට පස්සේ පරිඤ්ඤය ධර්මයන් පරිඤ්ඤය ධර්ම කියලා කියන්නේ පිරිසිඳ දැක්ත යුතු ධර්මයන් පිළිබඳව අපි කතා කළා පිරිසිඳ දැක්විය යුතු ධර්මයන් පිළිබඳව කතා කරනකොට අපි මූලික වශයෙන්ම දස ධම්මා පරිඤ්ඤය කියලා ධර්මතා 10ක් පිරිසිඳ දැක්විය යුතුයි කියලා දස ආයතනානි ආයතන 10 පිරිසිඳ දැක්විය යුතු ධර්මතාවයන් ඊට පස්සේ අපි ඒ සංඛ්‍යාත්මක භාවයෙන් නිදිලා සබ්බම් වික්ඛවේ අභිඤ්ඤයයන් මහණෙනි සියල්ල නුවණින් දත යුතු වෙනවා කිංච වික්ඛවේ සබ්බම් පරින්නේයම් මහණෙනි මොකද්ද මේ සියල්ල දතේසුයි කියලා කියන්නේ චක්කුම් වික්ඛවේ පරින්නේයම් කුමක්ද මේ පරින්නේය ධර්ම නැතිනම් පිරිසිදු දැක්ක යුතුයි කියලා කියන්නේ චක්කුම් වික්ඛවේ පරින්නේයම් මහණෙනි ඇස කියන එක පරින්නේය ධර්මයක් රූපා පරින්නේය චක්කු විඥානම් පරිඤ්ඤයයන් ඒ වගේම චක්කු සංපස්සේ චක්කු සංපස්සජා වේදනා ඒ වගේම මේ සෝතය ශබ්දය මේ ආදී වශයෙන් අපි කතා කළා අරිඤ්ඤය ධර්ම කොටාශයන් පිළිබඳව. එහෙනම් මේ හැමතැනකදීම පිරිසිදු දැක්විය යුතුයි. ඒකට මේ සබ්බම් වික්ඛවේ පරිඤ්ඤයයන් කියලා මහණෙන් සියල්ල දත යුතුයි කියලා කිංච වික්ඛවේ සබ්බම් පරිඤ්ඤයයන් මහණෙනි මේ කෙසේද සියල්ල පිරිසිදු දැක්විය යුතුයි කියලා කියන්නේ කියලා මේ ආයතන ටික පිළිබඳව ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතනයන් පිළිබඳව පැහැදිලි කරලා දක්වනවා. මේ ආයතනයන් පිරිසිදු දැක්විය යුතුයි. ඒ වගේම මේ ආයතන ආයතනයන් ඇතිවන ස්පර්ශයේ ස්පර්ශය නිසා ඇතිවන වේදනාව කියන මට්ටම. එතකොට මෙතන වේදනාව කියනකොට චක්කු සම්පස්ස පච්චය උපද්දති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පි පරිණේයං කියලා දැක්කම චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදින වේදනාවක් තියෙනවා නම් සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා අපි දන්නවා සැප වේදනාවක් දුක් වේදනාවක් අදුක්ඛම සුඛ වේදනාවක් කියලා කියනකොට අදුක්ඛම සුඛ නැතිනම් විපාක වේදනාව පිළිබඳව ඇති කරගන්නා නව කර්ම වේදනාව නැතිනම් කර්ම සිතක් පිළිබඳව අපිට ඇති අවබෝධය ගැන මේ කතා කරන්නේ. තව විදිහකින් කියනවා නම් පංච උපාදානස්කන්ධය පිරිසිදු දකින්න මත්තමක් ගැන මේ කාර්යය තුළ කතා කරනවා. ඒ ටික කතා කරලා සම්පූර්ණම අපිට අරගෙන යනවා ජරා මරණ දක්වාම පරිඤ්ඤය ධර්ම කොටාශයන් විදිහට යේසං යේසං ධම්මානම් පටිලාබත්තාය වායමන්තස්ස තේත්තේ ධම්මා පටිලද්ධා හොಂತಿ ඒවන්තේ ධම්මා පරිඤ්ඤාතා චේව හොಂತಿ තීරිසාච කියලා යම් යම් ධර්ම කොටාශයන් ලැබීම පිණිස වෑයම් කරනවා නම් තේත්තේ ධම්මා පටිලද්ධා හොಂತಿ ඒ ඒ ධර්මතාවයන් ලබන ලද්දේ වෙයි ඒ ඒ ධර්මතාවයන් තීරණය කරන ලද්දේ වෙයි කියලා එතකොට අපි කතා කළා මේ කතා කරන්නේ ඥාත පරිඥා, තීරණ පරිඥා සහ පහාන පරිඥා කියන පරිඥාවන්ගෙන් තීරණ පරිඥාව පිළිබඳව එනිසා තමයි ඒ විදිහට කතා කරන්නේ යම් ධර්මයන් පිළිබඳව ලැබීම පිණිස උත්සාහවත් වෙනවා නම් මේ උත්සාහවත් වන ධර්මයේ ලැබීම පිළිබඳව පටිලද්දා හොන්ති ඒ ධර්මයේ ලැබීමකුත් වෙනවා ඒ ලබන්නා වූ ධර්මයේ පිළිබඳව තීරණය කරන ලද බවකුත් සිද්ධ වෙනවා. එතකොට ඒ ධර්මයන්ගේ ලැබීම සහ ඒ ධර්මයන්ගේ දන්නා බව. මේක ඉතාම වැදගත් කාරණයක් මේ තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒ තමයි අපිට මේ කාරණය දන්නා බව සහ කාරණය පිළිබඳව අපි තීරණය කරගන්න බව. ඥාත පරිඥාව තුළ අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ අභිඤ්ඤීය ධර්මයන් නැතිනම් විශිෂ්ට නුවණින් දත යුතු ධර්මයන්. නමුත් පරිඤ්ඤය ධර්මයන්ගේ තීරිතාච හෝති කියන තැන තීරණය කරන ලද්දේ වෙයි. ඒ කියන්නේ අපි යායුතු තැන පිළිබඳව අපි යායුතු තැනට යනවා වගේම යායුතු තැන පිළිබඳව අපිට දැක්මකුත් තියෙනවා. ඒක හරියට ඔබ නගරයකට යායුතු මාර්ගයේ යනකොට යෑමක් සිද්ධ වෙනවා වගේම ඔබ යන්නා වූ තැන පිළිබඳව දැනීමකුත් දැකීමකුත් ඔබට තියෙනවා. අන්න ඒ වගේ යම් යම් ප්‍රතිපදාවක් යම් යම් මාර්ගයක් වඩනවා නම් ඒ වඩන මාර්ගයේ පිළිබඳව ඒ මාර්ගයේ වැඩිම පිළිබඳවත් ඔබ දන්නවා ඒ වගේම ඒ පිළිබඳව ඔබ තීරිතාච තීරණය කරන ලද්දක් බවටත් පත් වෙනවා මෙන්න මේ විදිහට අපිට ඊටාම වැදගත් වෙනවා කියලා මේ කාරණාව අපි දැක්කුවේ බොහෝ වෙලාවට අද දවසේදී අපිට පේනවා මේ ප්‍රතිපදාව දිහා බලනකොට ඇතැම් වෙලාවට දන්නේ නැහැ ඇතැම් කෙනෙක් අපි වඩන මඟ තුළ අපි වඩන ප්‍රතිපදාව තුළ ඇතිවන සත්‍යයන් පිළිබඳව දන්නේ නැහැ. ඒ නිසා අපි යා යුතු තැන පිළිබඳව අපිට හරි නිවැරදි අවබෝධයක් ලැබී තිබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒකින් කියන්නේ ඔබේ කමතහන ලැබිය යුතු වෙන්නේ ඔබේ ගුරුවරයා ළඟ නොව තමා සමීපයේ කමතහන පිළිබඳව දැක්ම සහ ඒ කමතහන වැඩි වීම තුළින් Tamanහට සාක්ෂාත් වෙන කාරණාව නිවන් දකින්නට යනකොට නිවන් දකින්නට අවබෝධ කරන්නට අපි වඩන අපේ ප්‍රතිපදාව තිබිය යුතු වෙන්නේ ගුරුවරයා ළඟ නෙමෙයි Taman ළඟ. අපි හිතනවා නම් Taman ළඟ නෙමෙයි කියලා අපිට හැම වෙලාවකදීම සිද්ධ වෙනවා අපිපත් වෙන தත්වයන් අපිට ඇති වෙන தත්වයන් පිළිබඳව ඒ ඒ අවස්ථාවට ගිහිල්ලා අහන්නට තව කෙනෙකුගෙන් ඇහුවේ නැතිනම් වර්ධවා ගන්නට. ඒ වගේම අපිට මග කියා දෙන පුද්ගලයාටත් ඒ විදිහේ දෙයක් නොතිබුණොත් එහෙම අපි තවදුරටත් අවුලකටපත් වීමක් ඒ තුළ සිද්ධ වෙනවා. එතකොට අපිට ඒ ගැන අවබෝධයක් ඇත්තේ නැතිකම තුළ සිද්ධ වෙන්නේ මහත් වැසණයකටපත් වීමක්. ඒක අද සමාජයේ බොහෝ වෙලාවකට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. අපිට ප්‍රතිපදාවක් වඩනකොට මාර්ගයක් අපි දියුණු කරනකොට ඒ ප්‍රතිපදාව සහ මාර්ගය ඒකාන්තික නැහැ. ඒකාන්තික නැහැ කියලා කිව්වේ සමතේ විතරයි වඩන්නේ කියලා ඔහුට ප්‍රඥාව වැඩිීමේ බාධාවක් හෝ ප්‍රඥාව වඩන්නේ නැති බවක් ඔහුගේ ඇත්තේ නැහැ. ඔහු ප්‍රඥාවක් වඩනවා ඒ වගේම සමතයක් වඩනවා. නිවන් දකින ප්‍රතිපදාවක් සඳහා හිත මෙහෙවන කෙනෙකුට හිතෙට ලබා දිය යුතු හැම අවස්ථාවකදීම ප්‍රතිපදාවට අවශ්‍ය ධර්මතා හිතට ලබා දිය යුතුව පවතිනවා. සමහර විට හිතට නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කර කළ යුතු වෙනවා. ඒ වගේම හිතට පග්‍රහ කළ යුතු තැන හිතට පග්‍රහ කළ යුතු වෙනවා. නිග්‍රහ කළ යුතු තැන කියලා කිව්වේ හිතේ ඇති ලාමක ගති ලක්ෂණ නිසා නිතර එපාවීම් සහගත බව නිසා එයාට නින්දා කරලා යම් යම් කාරණා කියා දිය යුතු අවස්ථාවලදී අපි එයාට ඒ දේ කියා දිය යුතු වෙනවා. ඒ වගේම පග්‍රහ කළ යුතු බව කියලා කියන්නේ හිතටම ඔසවා තැබිය යුතු තැන්වලදී අපි හිත ඔසවා තැබිය යුතු වෙනවා. හිත කුසීත බවට ටිකෙන් ටික යනවා නම් අපි තවදුරටත් හිතේ විසිරීමට කුසීත බවකට යනකොට අපි ඒ කුසීත බව ඇතිවන්නට හේතුන කාරණාව තුළම රැඳී ඉන්නවා නම් ඒකේ තරම් ගැළපෙන දෙයක් නෙමෙයි. ඒ වෙලාවට අපි ගත යුතුයි අපි හිත ඔසවා තබන්නට මරණ සතියක් මරණ සතිය වැඩිමෙන් හෝ එබඳු කාරණාවක් තුළ අපිට මේ හිත ඔසවා තැබිය යුතු වෙනවා ඒ මස්තමින් හිත වළක්වා ගන්න. දැන් ඒ විදිහට මරණ සතිය වඩන කෙනා දන්නවා මරණ සතිය වඩන්නේ මේක නිවන් දකින්නට නෙමෙයි මේ දැනට හිතේ ඇති වෙලා තියෙන මේ తත්වය එහෙම නැතිනම් මේ හිතේ ඇති වෙලා තියෙන ඉසුරුණු බව නැතිනම් කුසීත බවට යන බව ඉවත් කරලා නැවත වීර්යය උපදවා ගැනීම පිණිසයි මගේ මේ ව්‍යායාමයේ නැතිනම් මේ උත්සාහය කියන එක පිළිබඳව ඔහු දන්නවා එහි ඇතිවීම ගැනත් ඔහු දන්නවා කුසීත බව දුරු වෙන බව ගැනත් ඔහුට අවශ්‍යතාවයේ සසර ගැන හිතනකොට එතන ඇති වෙන අවශ්‍යතාවය පිළිබඳවත් ඔහුට අවබෝධයක් දැක්මක් තියෙනවා. ඒ නිසා දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් අවික්ඛේපම් පටිලාබත්තාය වායමන්තස්ස අවික්ඛේපෝ පටිලද්දෝ හෝති එවංසෝ ධම්මෝ පරිඥාතෝ චේව හෝති තීරිතෝති. අවික්ෂේපය ලැබීම පිණිස උත්සාහ කරන කෙනාට අවික්ෂේපය ලැබෙනවා. ඒ ලැබෙනකොට ලැබෙනවා වගේම ඒවන්සෝ ධම්මෝ පරිඥාතෝ ඒ විදිහටම ඔහු මේ ධර්මයේ පිළිබඳව පිරිසිඳ දකිනවා වගේම ඒ වගේම තීරිතෝච ඔහු මේ පිළිබඳව තීරණය කළා කියනවා. ඔහුට මේ පිළිබඳව සම්පූර්ණම දැක්මකුත් තියෙනවා. මම හිතේ අවික්ෂේපය සඳහායි මේ දේ වඩන්නේ. එහෙම නැතිනම් මේ දේ තුළ වෙන වෙනත් දෙයක් ඇති වෙන්නේ නැති බව ඔහු හොඳටම දන්නවා. ආනාපාන සතිය වඩනකොට ඔහු දන්නවා ගුලම් හුස්ම පාර දිහා බලාගෙන ඉන්න එකෙන් සිද්ධ වෙන දේ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සමග හිත අරගෙන යෑමෙන් පිට ඒකාග්‍රතාවය ගොඩ නැගෙනවා කියන එක. අපිට එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කුලම් දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්නට අපිට අවශ්‍යද කියලා. නිවන් දකින්නට පුළුවන්ද කියලා. මොකද ඔහු ප්‍රතිපදාව පිළිබඳව දැක්මක් තියෙන කෙනෙක්, ඔහු ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්, ඔහු දන්නවා අවික්කේපම් පටිලාබත්හය වායමන් තස්ස අවික්කේපෝ පටිලද්දෝ හෝති කියන කාරණය පිළිබඳව ඔහු අවබෝධයක් තියෙනවා. එතකොට මේ විදිහට ඔහු මෙනෙහි කරේ මේ විදිහට මග වැඩුවේ අවික්ෂේපේ ලබා ගැනීම පිණිසයි කියන කාරණාව හිතේ නොවිසිරුණු බව ඇති කරලා චිත්ත ඒකාග්‍රතාවයට පත්වීම පිණිසයි කියන කාරණය ඔහු තේරුම් අරගෙන තියෙනවා. තමාගේ අභිෂ්ඨාය මාර්ගයේ වඩනකොට තමාගේ අවබෝධයේ පැමිණුණාට පස්සේ ඔහු දන්නවා එතනින් තමන් හැරී යා යුතු තැන පිළිබඳවත් ඔහුට අවබෝධයක් තියෙනවා. ඔහු දන්නවා ඊට පස්සේ විදර්ශනාව කරා තමාගේ භාවනාව තමන් වඩන මඟ යොමු කරගන්නේ කොහොමද කියන කාරණය. ඒ නිසා අර සමහර විට කෙනෙකුට හිතෙන්නත් පුළුවන් හුලම් දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්න කියලා තියනවාද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හුදු ආනාපාන සතියෙන් පමණක් නිවන් දැකීමක් ගැන කොතනකදවත් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ආනාපාන සතිය පාදක කරගෙන සමාධිය උපදෝගෙන ඒ වගේම ඒ තුලින්ම විදර්ශනාව වඩලා නිවන් දකින්නට යන ක්‍රමවේදයක්. ඒ නිසා ඊටාම ලස්සන, විචිත්‍ර, බොහොම පහසු භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව වඩන කෙනෙකුට මුල ඉඳලා අග දක්වාම බුදුරජාණන් වහන්සේ කමතහන දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ මුලින් පටන් අරගෙන අපිට විදර්ශනා වඩන තැනට තැන දක්වාම ආනාපාන සතිය පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඒකෙන් කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ බැලීමෙන් නිවන් දැක්ක කියන කාරණය නෙමෙයි ආශ්වාස ප්‍රාශ්වාසය කියන දේ චිත්ත සමතේ පිණිස උපකාර වුණා කියන. ඒ නිසා තමයි මේ තීරණ පරිඥාව සහ ඥාත පරිඥාවෙන් ලබාගත් දේ තීරණ පරිඥාවකට පත් වෙනකොට එතන තියෙන ඔහුට යම් ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වීමකේ ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වීමක් කියලා කිව්වේ මම කලින් කිව්වා වගේම අපි යනකොට යම් මාර්ගයක යම් නගරයකට හෝ අපි යනකොට අපිට ඒ පිළිබඳව දැනුමක් තියෙනවා යන බව ගැන අපිට දැක්ම දැනුමක් තියෙනවා ඒ වගේම අපිට ඒ පිළිබඳව අපි දන්නාකමක් තියෙනවා ඔබ නගරයට යනකොට ගෙදරින් පිටත් වෙලා යනකොට ඔබ යන කාරණය පිළිබඳව යන බවක් සිද්ධ වෙනවා ඒ වගේම ඒ පිළිබඳව දන්නා බවක් තීරණය කරගන්නා ලද බවක් තියෙනවා මේ දෙකම තියෙනවා යනකොට ප්‍රත්‍යක්ෂ වෙන මට්ටමක් තියෙනවා. ඒ වගේම දැන් මෙපමණ දුරක් ගිහිල්ලා තියෙනවා යන්නේ මෙතන මේ තැනටයි කියන කාරණේ ඔබට මේ දෙපැත්තම තියෙනවා. එතකොට යම් තැනකට අපි යනකොට ඒ තැනට යෑම සහ ඒ තැනට යෑම පිළිබඳ දැනුමක් තීරණය කිරීමක් තියෙනවා වගේම තමයි ධර්ම ප්‍රතිපදාවක ගමන් කරන කෙනෙකුටත් ඕනම අවස්ථාවකදී ඒ පිළිබඳව දැනීම, දැකීම සහ ඒ වගේම යායුතු තැන පිළිබඳව තීරණය කිරීමක් තියෙනවා. ධම්මවවත්තානම් පටිලාබත්තාය වායමන්තස්ස ධම්ම ධම්මවවත්තානම් පටිලද්දං හෝති ඒවංසෝ ධම්මෝ පරිඥාත්තෝච්චේව හෝති තීරිතෝ. එතකොට ධම්මවවස්ථානය ව්‍යවස්ථාපනය කිරීම ධර්මතාවයන් පිළිබඳව පවත්වන විදර්ශනා ප්‍රතිසංයුක්ත ඥානය පිළිබඳව විදර්ශනාව පිළිබඳ ධර්මකාරණා ඉදදීම පිළිබඳව ඔහු උත්සාහවත් කරනකොට ඒ කාරණාව ලබන් ලැබී ලබන්නේක් බවටත්පත් වෙනවා. ඒ වගේම ඒ දේ ලැබීම පිළිබඳව ඔහු තීරණය කරගත්ත කෙනෙක් බවටත්පත් වෙනවා. ඥානං පටිලාබත්හාය වායමන්තස්ස ඥානං පටිලද්දං හෝති එවංසෝ ධම්මෝ පරිඤ්ඤාතෝච්චේව හෝති තීරිතෝතු ඥානය ඒ ධර්ම ව්‍යවස්ථාන ව්‍යවස්ථාපනය තුළ උපදින ඥානය ප්‍රඥාව පිළිබඳව ඔහු ලැබීම කෙනක් තියෙනවා. ඒ වගේම ඒ පිළිබඳව පරිඥාත භාවයක් තීරණය කිරීමක් තියෙනවා. පිරිසිදු දැකීමක් තීරණය කිරීමක් තියෙනවා. ඒ තුල උපදින ප්‍රාමොද්‍ය, ඒ නුවණ තුල උපදින සතුට කියන කාරණාව, ඊට පස්සේ ධ්‍යාන ඉපදවීම කියන කාරණාව මේ හැමතැනක් පිළිබඳවම මේ විදිහටම කතා කරනවා. ඊට පස්සේ අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා විරාගානුපස්සනා, නිබ්බිදානුපස්සනා, විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, භයානුපස්සනා, වයානුපස්සනා මේ ආදී සියලු කාරණයන් පිළිබඳව මෙතනදී පැහැදිලිව දක්වනවා කෙනෙක් නිවන් දකින ප්‍රතිපදාවක් පිණිස වඩන සියලුම කාරණයන් පිළිබඳව මෙතනදී දැක්වෙනවා. ඊට පස්සේ සෝතාපට්ටි මග්ගම් පටිලාබත්තාය වායමන්තස්ස සෝතාපට්ටි මග්ගෝ පටිලද්දෝ හෝති එවං සෝ ධම්මෝ පරිඤ්ඤාතෝ චේව හොಂತಿ තීරිතෝ සෝතාපට්ටි මාර්ගය ලැබීම පිණිස උත්සාහවත් වන කෙනා සෝතාපට්ටි මග්ගෝ පටිලද්දෝ හෝති එවං සෝ ධම්මෝ පරිඤ්ඤාතෝ චේව හෝති තීරිතෝ සෝතාපට්ටි මාර්ගය උපදවන කෙනා එතකොට ප්‍රතිලාභය පිණිස සෝතාපට්ටි මාර්ගයට පත්වීම පිණිස ඒ කියන්නේ දැන් ඔබ භාවනා කරනවා කියන කාරණාවම නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ සෝතාපට්ටි මාර්ගස්ථයක් බවට පත් වෙනවා කියන මහත් පිළිබඳව එතකොට සෝතාපට්ටි මග්ගම් පටිලාභත්හය වායමන්තස්ස සෝතාපට්ටි මග්ගෝ පටිලද්දෝ හෝති දැන් මේ කාරණාවේදී පැහැදිලිවම දැක්වෙනවා එකක් තමයි අර වර්තමානයේ තුල බොහෝ දෙනෙක් වැරදි මතවාදයක් ඇති කරනවා ඉදිරිපත් කරනවා මේ බණ ඇසීමෙන් පමණක්ම සෝවාන් විය හැකි ධර්ම ශ්‍රවණය තුළ සෝවාන් භාවය ලැබෙනවා මිසක අහගත්ත ධර්මය පසුව ප්‍රගුණ කිරීම තුළ සම්මර්ෂණය කිරීම තුළ සෝවාන් ඵලයකට පත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ කියලා. එතකොට දැන් මෙතන පැහැදිලිව දැක්වෙනවා සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභයේ පිණිස කෙනෙක් උත්සාහවත් වෙනවා, වීරිය කරනවා කියන කාරණේ එතකොට මෙතන මේ වගේ තැන්වලදී අපිට හොඳට දැක් වෙනවා මේ මාර්ගය ඉපදවීමක් මඟ වැඩිවීමක් මඟ ඉපදවීමක් වෙනම කතා කරනවා එක බණ අහගෙන ඉන්නකොට මේ ඉබේ ලැබෙනවා කියන දෙයක් ගැන නෙමෙයි මේ කතාව කියන්නේ මේකෙන්දි කතා කරන්නේ පියහගත්ත දරාගත්ත ධර්මයේ පිළිබඳව තමන් සෝතාපට්ටි භාවය ඉපදවීම පිණිස උත්සාහවත් වෙන ලක්ෂණයක් ගැන කතා කරන්නේ. ඒකයි වායමන්තස්ස කියලා කියන්නේ ව්‍යායාම කරන වෑයම් කරන කෙනාට. ඒතර සෝතාපට්ටි මාර්ගයේ ලැබුවෙක් බවට පත් වෙනවා වගේම ඒ ධර්මය පිරිසිඳ දැක්ක දකින්න කෙනෙක් බවට ඒ කෙනා පත් වෙනවා. ඒ ඒ තීරණය කරන ලද්දෙක් බවට ඔහු පත් වෙනවා. මේ විදිහටම සකදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරිහත් මාර්ගය කියන මේ සියලු මාර්ගයන්ගේ ප්‍රතිලබ්ධ භාවය නැවත ලැබූ බව සහ පිරිසිඳ දකින්න බව සහ තීරණය කරන බව කියන මේ කාරණයන් පිළිබඳව මෙතනදී පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ පිළිබඳව ඥාතත්තේන ඥානං පජානනත්තේන සංඥා මේ පිළිබඳව දැනගන්න බව නිසා ඥානය කියනවා පජානනත්තේන පඤ්ඤා මේ පිළිබඳව ප්‍රකර්ෂයෙන් ඥානනය කරන බව ප්‍රකර්ෂයෙන් මනාකොට දැනගත්ත බව නිසාම ප්‍රඥාව කියලා කියනවා. ඒ නිසා මේ ධර්මයන්ට කියනවා පරිඤ්ඤයාති. මේ පරිඤ්ඤය ධර්මයන් පරිඤ්ඤයයි කියලා සෝතාවදහනං සම්පජානනා පඤ්ඤා සුතමේ ඥාන. ඒතර මේ කතා කරන්නේ සුතමය ඥානය පිළිබඳව මේ සුතමේ ඥානයේ තියෙන ලක්ෂණ. එතකොට පින්නතුනේ එකක් තමයි බුදුගුණ ගැන කතා කළොත් බුදුගුණ විදිහට අපි අපි දන්නවා සුත් තෙසැත්තෑ ඥාන කියලා අපි වන්දනාමාන කරනවා තෙසැත්තෑ ඥාන පූජා කියලා අපි දකිනවා පිළිතුරු මේ හැම තැනකදීම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ සතුව තිබුණු මේ මේ ධර්මතාවයන් දැකීම විශේෂ අභිඤ්ඤේය ධර්මයන් ඊට පස්සේ පරිඤ්ඤේය ධර්මයන් විශේෂී තිබුණු විශිෂ්ට ඥානය පිළිබඳවයි අපි ඒ ශ්‍රද්ධාවෙන් කතා කරන්නේ ශ්‍රද්ධාවෙන් වන්දනා කරන්නේ ඒ මහා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවකට ඔබට පේනවා ඇති අපි අපි නිකන් සුතමේ ඥානය කියන වචනේ කතා කළාට මේ එක ඥානයක් ගැන අපිට වඩන්නට එක ඥානයක් ගැන අපිට නුවණ මෙහෙවන්නට ගියොත් මොනතරම් අපිට දැස ගන්නට පුළුවන්ද මොනතරම් කරුණු ප්‍රමාණයක් ආවරණය වෙනවද කියන එක. එතකොට යම්කිසි නිවන් ප්‍රතිපදාවක් ගැන බුදුරජාණන් වහන්සේට මේ තරම් ගැඹුරට දැසගත් නුවණක් තිබුණා. කෙනකෙනා නිවන් දැකීම නිර්වාණය කරා අරගෙන යා යුතු මාවත පිළිබඳව බුදුරජාණන් වහන්සේට ඒ තරම්ම දැකීමක් ඒ තරම්ම මහා ප්‍රඥාවක් තිබුණා. ඒ මහා ප්‍රඥාව අපේ සාමාන්‍ය මනසකින් හිතලා කෙලවර කරන්නට නොහැකි ප්‍රඥාවක් කියලා ඔබටම වැටහෙනවා ඇති මේ සියලු කාරණාවන් තනිව අවබෝධ කරගත්ත නිසා තමයි සම්භූ ඥාණයෙන් දැනගත්ත නිසා අපි කියනවා සම්මා සම්බුද්ධයි කියලා. මේ විදිහට පරිඤ්ඤය නිर्देशය තුළ අපි කතා කරන කාරණා ටිකයි මේ අපි කතා කළේ පිරිසිඳ දැක්ත යුතු කාරණයන් විදිහට. ඊට පස්සේ අපිට අද දවසේදී තියෙනවා ඊළඟ නිर्देशය මේ තාම අපි කතා කරන්නේ පළවෙනිම ඥානය පිළිබඳව තෙසත්ත්‍ය ඥාන ගැන කතා කළා තෙසත්ත්‍ය ඥානයන්ගෙන් ඇති පළවෙනි ඥානය. එතකොට මේ සුතමේ ඥානේ දැන් අපිට දෙවෙනි දෙවෙනි එක සුතමේ ඥානයේම තියෙන තුන්වෙනි කොටස. කතං ඉමේ ධම්මා පහතබ්බාති සෝතවදානං තම් පජානනා පඤ්ඤා සුතමේ ඥාන. ප්‍රහාණය කළ යුතු ධර්මයන් පිළිබඳව සෝතාවදානං මේ දේශනාව අපි අහලා පජානනා පඤ්ඤාසුත මේ ඥාන මේ මේ ධර්මයන් ප්‍රහාණය කළ යුතුයයි කියලා අපි අහලා මේ ප්‍රහාණය කළ යුතු ධර්මයන් ගැන අපිට නුවණක් තියෙනවා නම් දැක්මක් තියෙනවා නම් ඒකට කියනවා සුතමේ ඥානය කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා ඥාත පරිඥා ඊට පස්සේ කතා කළා තීරණ පරිඥාව දැන් තියෙනවා පහාන පරිඥා. එතකොට දැනගත්ත තීරණය කිරීම සහ ප්‍රහාණය කිරීම අපි ඊටමත් සරල අර්ථයෙන් අපි මේ කාරණේ අරගත්තේ. එතකොට මේ පහාන පරිඥාවේදී නැතිනම් මේ ප්‍රහාණය කළ යුතු ධර්මයන් පිළිබඳව අපි අහලා දැනගන්නකට කියනවා සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥානය කියලා තේ මට්ටමින් ඒකෝ ධම්මෝ පහතබ්බෝ එක ධර්මයක් ප්‍රහාණය කළ යුතුව පවතිනවා. ඒ තමයි අස්මිමානය ග්‍රහණය කළ යුතු එකම එක ධර්මය මොනවද? එකක් විදිහට අපි කතා කරනවා නම් අස්මිමාන අස්මිමානයේ තමයි ප්‍රහාණය කළ යුතු එකම ධර්මයේ බවට පත් වෙන්නේ. රූපාදීසු පංචසුපාදානස්කන්ධේසු අස්මීති මානෝ. රූපාදී පංචසු පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ඇති අස්මි කියලා කියනවා වෙමි කියන එකට එතකොට වෙමි කියන මේ මානයි අස්මි මානය කියලා අපි ගත්තාම අපි දන්නවා පද දෙකක් අස්මි කියලා සහ මාන කියන වචන දෙක. ඒක අස්මි මාන කියලා කියන්නේ වෙමි කියලා දැකීම. ගොඩක් දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ අස්මි මානය සහ ආත්ම දෘෂ්ටිය සක්කාය දිට්ඨිය කියන කාරණය. ගොඩ දෙනෙක් පටලවා ගන්න තැන. නමුත් අපි මේ දේ දිට්ඨිය සහ අස්මි මානය කියන කාරණාව අතර පැහැදිලි වෙනස අපි තේරුම් ගත යුතු වෙනවා. තස්මින් හි පහිනේ අරහත්තං සත්තං හෝති මේ අසීමානේ ප්‍රහීන වුණාට පස්සේ අරිහත් ඵලය සාක්ෂාත් කළා වෙනවා. රූප රාගාදීසු විද්‍යමානේසු විශේෂානි අවත්වා අස්මානස්සේව වචනං දිට්ඨි පටිරූපක පටිරූපකන්තේන තස්ස ඕලාරිකං ඕලාරිකත්තාති වේදිතබ්බං කියලා අට කතාව තුළ මේ පිළිබඳව විග්‍රහ කරලා දක්වනවා අස්මිමානය ප්‍රහීන වෙන්නේ හැම වෙලාවකදීම අරිහත් මාර්ගයෙන් අරිහත් ඵලයට පත්වීමත් සමග. එතකොට අස්මිමානය දුරු කර ගැනීම නිසා අරිහත් ඵලයට පත්වීම සිද්ධ වෙනවා. මොකද සමහර විට අපි කිව්වොත් එහෙම අරිහත් ඵලයට පත්වීමෙන් අස්මිමානිය දුර වෙනවා කියලා ඒක වරදක් හැටියට දක්වන්නට පුළුවන්කම තියෙනවා තෘෂ්ණාව දුරු කර ගැනීමෙන් නිවන් දකින්නවා නිවන් දැකලා තෘෂ්ණාව දුරු කරනවා කියලා කාරණා දෙකක් වෙන කතා කරනකොට අපිට අස්මිමානය අරිහත් මාර්ගයෙන් දුරු වෙන්නේ එතකොට අස්මිමානය දුරු කරගත්ත බවට කියනවා අරිහත් ඵලය කියලා. එතකොට මේ විදිහට අස්මිමානය පිළිබඳව මෙහි ඇති ලක්ෂණ පිළිබඳව අපි ටිකක් හිතලා බැලුවොත් එහෙම අස්මිමානයේ ලක්ෂණය තමයි වෙමින් කියන හැඟීම. සක්කාය දිට්ඨියේ ලක්ෂණය තමයි ආත්ම දෘෂ්ටිය කියන කාරණය. වෙමි කියන හැඟීම සහ ආත්ම දෘෂ්ටිය අතර වෙනස්කමක් තියෙනවා. වෙමි කියන හැඟීම සහ ආත්ම දෘෂ්ටිය අතර වෙනස්කමක් තියෙනවා. වෙමි කියන හැඟීම හැම වෙලාවකදීම ඇති වෙන්නේ වෙමි කියන හැඟීම පවතින්නේ බොහොම සියුම් මට්ටමින් අද අපිට ඒක පැහැදිලි නැති තරම්. ඒ පැහැදිලි නැති තරම් කියලා කිව්වේ ඒක අද අපිට මේ දෘෂ්ටියෙන් වැහිලා ගිහිල්ලා තියෙනවා. දෘෂ්ටි ප්‍රතිරූපකයෙන් අපිට ඒ කාරණය වැහිලා ගිහිල්ලා තියෙනවා. දෘෂ්ටියෙන් වැහුණු බව නිසා අපිට ඒක පේන්නේ නැහැ. දෘෂ්ටියෙන් වැහුණු බව නිසා අපිට ඒ කාරණය පේන්නේ දෘෂ්ටියෙන් වැහුණු බව නිසා අපිට ඒ කාරණාව අද පේන්නේ නැහැ. අපිට ආත්ම දෘෂ්ටිය තුලම වෙමි කියන හැඟීම අද පවතිනවා. ආත්ම දෘෂ්ටිය සිඳුනත් කෙනෙකුට ඒ ඒ නැහැට වෙමි කියලා ඇසුරු වෙනකම ඉවත් වෙන්නේ නැහැ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් කෙරෙහි වේදනා සංඥා සංඛාර විඥාන ආදී ධර්මයන් කෙරෙහි යම් කිසි කෙනෙකුට ඒ මොහොතට පවතින වෙමි කියන හැඟීමට කියනවා අස්මිමානය කියන බව. එතකොට මේ අස්මිමානයේ ලක්ෂණය තමයි අද අපේ මට්ටමින් නම් අපිට පුද්ගල දෘෂ්ටියම උරුම කරලා දෙන බව. පුද්ගල දෘෂ්ටියම උරුම කරලා දෙන බව කියලා කිව්වේ ආත්මයක් කෙනෙක් ඉන්නවා කියලාම අපිට එළියේ ඇති බවටම අපිට ගෙනල්ලා දෙන එකට කියනවා සක්කාය දිට්ඨි මට්ටම කියලා. අද මම ඌ තවත් ආත්ම භාවයක් එක්තරා ආත්ම භාවයක් ඇතයි කියලා තමන්ගේ පැත්තට මේක වහාලලා තමන්ගේ පැත්තට නැවත දාලා ඇති කරගත්තකම ගත්තහම ඒක හැම වෙලාවකදීම ආත්ම දෘෂ්ටිය කියන ගණිතයි යන්නේ. නමුත් අස්මිමානය කියන්නේ වෙමි කියන හැඟීම කියලා කියනකොට ඒක ඊටාමත් සියුම්ව අපිට රූපය තියෙනවා නම් වේදනාව තියෙනවා නම් සංඥා සංඛාර විඥානයන් තියෙනවා නම් ඇති බවට හම්බෙන හැම තැනකදීම අපිට එහි වෙමි කියන හැඟීම පවතිනවා. ඒකට ආත්ම දෘෂ්ටිය තරම් රළු මට්ටමකට යන්නේ නැහැ. ඊට වඩා සියුම් අර්ථයක්. ඊට වඩා සියුම් තැනක් ගැන කතා කරන්නේ. ආත්ම දෘෂ්ටියේ ලක්ෂණය තමයි අපි අද සත්පුද්ගල භාවයකින් ඇසුරු කරනකම මම ඌ ආත්මයක් දකිනකම මේ රූපයන් දකින වේදනාවන් විඳින සංඥාවන් හඳුනන ඒ වගේම හිතන සහ දැනගන්න මම ඌ එක පුද්ගලයෙක් එක් ආත්මයක් අපිට තියෙනවා ඒ ආත්මය කෝ කියලා ඇහුවොත් මම කියලා අපිට මේ රූපය පෙන්වන්නට පුළුවන් එහෙම නැතිනම් වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්මයන්ගේ ගතියක් ගැන අපිට කතා කරන්න පුළුවන්. විඳින බව, හඳුනන බව, හිතන බව සහ දැනගන්න බව කියන මෙන්න මේ කෙනයි මම. එතකොට මේ කෙනා තමයි ආත්මය කියලා අපිට මේක ආත්මසාර වශයෙන් පේනවා. ඒ ආත්මසාර වශයෙන් පේනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ රූපයම ආත්මය කියලා. මේ මම කියලා කියන්නේ මම වූ ආත්ම භාවය කියලා කියන්නේ මේ රූපයමයි කියලා කෙනෙකුට තේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අතහැරලා දාන කය මේක නෙමෙයි මම නමුත් මේ නාම ධර්ම ටික නැතිනම් මේ හිත මේ කය ඇසුරු කරගෙන මේ හිත පවතිනවා. මේ හිත එක දිගටම පවතින ආත්මයක්. ඒක දිගටම අපිට කල්ප ගානක් අපිට සිහිපත් වෙනවා කියනවා, කර්ම මතක් වෙනවා කියනවා. ඊට පස්සේ අපිට ඊයේ දේවල් ගැන හිතන්න පුළුවන්කම තියෙනවා. අපි අනාගතය ගැන කතා කරනවා. මේ එකම ආත්මයක් අතීතයේ ඉඳලා වර්තමානයට ඇවිල්ලා අනාගතයට පස් වෙනවා කියන හැඟීමක් කෙනෙකු තුල තියෙනවා. දැන් ඒ ආත්මය මේ මොහොතේදී මේ රූපය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට ඇති කරගත්ත දෘෂ්ටියට කියනවා ආත්ම දිට්ඨිය කියලා. ඒකම තමයි සක්කාය දිට්ඨි කියලා කියන මට්ටම බවට පත් වෙන්නේ. එතකොට නොසිඳී පවතින මේ ආත්මවත් ස්වභාවය කෙනෙක් රූපයේ දකිනවා කෙනෙක් නාමයන්ගේ දකිනවා මේකට කියනවා ආත්ම දෘෂ්ටි කියලා. නමුත් මෙතන මේක එහාට ගියපු තැනක් තමයි අස්මිමානයි කියන දේ. ඊටාම සියුම්ම තේරුම් ගත යුතු දෙයක්. අද අපිට ගොඩක් වෙලාවට මේ ආත්ම දෘෂ්ටියෙන් අස්මිමානය වැහිලා නිසා අපිට ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් අපිට හැම වෙලාවකදීම බාහිර රූපය ඇති බවට හම්බෙනවා නම් ඇති බවට හම්බෙන රූපය විඳින මම මේ පැත්තේ ඉන්නවා. ඒ රූපේ බාහිර ඇති බවට හම්බෙන කකත් ඒ හම්බේම කියන කාරණයක් එක්කම ගත්තාම මේ පැත්තේ ඒ බාහිර ඇති රූපය විඳින මම මේ පැත්තේ නිර්මාණය වෙලා තියෙනවා. ගහ එළියේ පේනවා ගහ පේනකොට ගහ පිළිබඳව දන්න ගහ පිළිබඳව දකින මම ඉන්නවා. ඊට පස්සේ ගහ විඳින මම ඉන්න. ගහ විඳින දැනගන්න හඳුනන මම ඉන්නවා කියන කාරණාවක් තියෙනකොට අපිට දැන් මේ තුල ඇත්තේ නෑ තාම දෘෂ්ටි සහගත මට්ටමක් නැතුවත් මේක පවතින්නට පුළුවන්. ඒ කියන්නේ දෘෂ්ටි සහගත මට්ටමක් නැතුව කියලා කියන්නේ ආත්මයක් කියන සංකල්පය හැම වෙලාවකදීම ගිහිල්ලා තියෙන්නේ ආත්මය කියන බව මේත ඉක්මවා ගිහිල්ලා අතීතේ ඉඳලම පවත්ගෙන එන දේත් එක්ක එකට හැනිලා ඒ හැම දේත් එක්කම එකට පැවතුණු විඳින රූපවත් වූ ආත්මය හෝ නාම ධර්මතාවයන්ගේ රූපය අසුරු කරගෙන පවතින නාම ටික පිළිබඳව ඇති දෙයක් තමයි ආත්මය කියලා කියන්නේ. එතකොට ඒකේ අතීතය වර්තමානයේ සහ අනාගතයේ කියන දේ තුන් කාලෙත් එක්කම එක දිගට පවතින හැඟීමක් අපිට දැසගෙන තියෙනවා. හැබැයි අස්මිමානයේ ලක්ෂණය තමයි ඒ ඒ මොහොතට වර්තමාන මොහොතක උනත් බාහිරයට සාපේක්ෂව බාහිරයේ ඇති බවට හමු වෙනකොටම මේ පැත්තෙන් වෙමි කියන හැඟීම මමයි කියන හැඟීම මේ පැත්තේ තියෙනවා. විඳීම ඇති වෙනකොටම විඳීමක් එක්ක ගියපු මමයි කියන හැඟීම මේ පැත්තේ උපදිනවා. ධානයකටපත් වුණා ධානයකටපත් වීමත් සමගම ඒ ධානය මම කරගත්ත කම එතන පවත්වනවා. එතකොට රූප රූප ධාන අරූප ධාන වන්නත් පුළුවන්. ඒ හැම මට්ටමකින්ම ඒක මම කරගත්තකම පවතිනවා. මේ මම කරගත්ත බවට කියනවා අස්මිමානය කියලා. එතකොට මේ අස්මිමානය වෙමි කියන හැඟීම ඊටාම සියුම්ම මේ හැම තැනකම පවතින ධර්මයක්. ඊටාම සියුම්ම හැම තැනකම පවතින ධර්මයක්. අපිට ඇසුරු කරන අද ඔබ දකින හැම රූපයක් තුළම හැම අහන ශබ්දයක් තුළම ගන්ධයක් තුළම රසයක් තුළම ස්පර්ශයක් තුළම අපිට හම්බෙලා තියෙනවා මේ දේ විඳින්න හඳුනන්න දැනගන්නව අපිට මේ පැත්තේ හම්බෙලා තියෙනවා හැම මොහොතකම මේ විඳින කෙනාව ශක්තිමත් වෙලා තියෙනවා දැනගන්න කෙනාව ශක්තිමත් වෙලා තියෙනවා ඒක මොහු කුරා යන මට්ටමට ගිහිල්ලා තමයි අපිට අද ditthi සහගත මට්ටමකින්ම මේක ආත්මයක් හැටියට ඇවිල්ලා තියෙන්නේ. ඊයේ දැකපු දේම මට අද දකින්න පුළුවන්. ඊයේ දැකපු පුද්ගල භාවය ආත්ම භාවයම අද තියෙනවා. ඊයේ හිතපු දේ මට අද හිතන්නට පුළුවන් ආත්ම භාවයක් තියෙනවා. යථාර්ථය හේතුඵල ධමයක් වෙන්නට පුළුවන්. හේතු ටික නිසා හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක් මට එකපාරක් දැනගත්ත දේ නැවත කිසිම කලක නැවත දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි ලෝකයේ යථාර්ථය. නමුත් ඒ යථාර්ථය ගැන නොදන්නාකම නිසා මට අවුරුදු ගානකට කලින් දැකපු කෙනෙක් නැවත අද දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට අවුරුදු ගානකට කලින් මම ඒ කෙනා ගැන හිතපු දේ මට අද හිතන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන්නේ අපිට එකක් ආත්ම දෘෂ්ටිය පැත්තෙන් අදාටික වෙහිලා තියෙන නිසා සියුම් මට්ටමින් ගත්තොත් අස්මිමානය කියන එක නිකන්. එතකොට මෙතන කාරණා දෙකක් ඔබට පැහැදිලි ඇති අස්මිමානය සහ ආත්ම දෘෂ්ටිය කියන තැන. වෙමි කියන හැඟීම. එතකොට මානය, උද්දච්චය, අවිජ්ජාව කියන කාරණා ටික අපිට අරිහත් මාර්ගයෙන්ම නැසින අරිහත් මාර්ගයෙන් නැසිය යුතු කොටස් ටිකක්. මානය කියනකොට අස්මිමානය වෙමි කියන මේ හැඟීම එතකොට වෙමි කියන හැඟීම පවතින සම්ම ඒ උද්දච්චය සහ ඒ ඒතන පවත්න අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. වෙමි කියන දේ පවතින සම්ම අවිද්‍යාවගේ පැවැත්ම තීරණය වෙනවා. ඇයි වෙමි කියන හැඟීම හැම වෙලාවකදීම පවතින්නේ අපිට එතන යථාර්ථය තේරුම් නොගැනීම මත. වෙමි කියන හැඟීම හැම වෙලාවකදීම පවතින්නේ එතන යථාර්ථය තේරුම් නොගැනීමක් අපිට යම් මොහොතක ඇති වෙනවා නම් රූපේ පිළිබඳව දැකීමක් නාම ධර්මතා ටික පිළිබඳව දැකීමක් ඒ හැම මොහොතකදීම අපිට වෙමි කියන මේ හැඟීම ඇති කරන්නට තියෙන ඉඩ අහිමි වෙන්න අහිමි කරන්න අවශ්‍ය ප්‍රතිපදාවක් අපිට වඩන්න පුළුවන්කම තියෙනවා. ආර්ය ප්‍රතිපදාවක් වඩන කෙනෙකුට සිද්ධ වෙන්නේ මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඇති අවබෝධය තුළින් ස්කන්ධයන්ගේ උදයව්වේ දැකීම තුළ පෙන්වලා දෙනවා මෙතන ඇති ධර්මතාවයන්ගේ යථාර්ථය පිළිබඳව. එතකොට එතන මමත්වය ගොඩනගා ගන්නට ඇති ඉඩකඩ අහිමි කරනවා. මේ දර්ශනයෙන් පෙන්නනවා හේතුඵල ධමයක් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන බව. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං දැකීම දැකීම විතරයි විඳීම විඳීමක් විතරයි ඊට පස්සේ අපි දැනගන්න දේ දැනගැනීම විතරයි කියලා අපිට පෙන්නකොට එතකොට දැකීම ඇසීම සහ විඳීම දැනගැනීම කියන මේ කාරණා ටිකෙන් අපිට පෙන්වලා තියෙනවා ඒ ඒ තැන හටගෙන ඒ ඒ තැන නිරුද්ධ වෙන දර්ශනයක් ඒ ඒ තැන හටගෙන ඒ ඒ තැන නිරුද්ධ වෙන දර්ශනයක් නම් ඒ කිසිම තැනක හේතුඵල ධමක පැවැත්මක් මිසක අපිට එය විඳින්නෙක් හෝ වෙන කෙනෙක් හම්බ වෙන්නට පුළුවන් කමක් නැහැ කියන උත්තරීතර දැකීමක් අපිට ඇති අපි හැම වෙලාවකදීම ඇතිතේකුයි විඳින්නේ. පවත්නා දෙයක් පිළිබඳවයි අපි තීරණය කරන්නේ. අපි කල්පනා කරන්නේ. නමුත් යම් මොහොතක අපිට පේනවා නම් ස්කන්ධයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳව අපිට පේනවා හැම මොහොතකම අපි තමන්ව පවස්සලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. අපිට අද මම එකක් මේ පෙනෙන ගහ තව එකක් වෙලා තියෙනවා. නමුත් යථාර්ථය බවට පත් වෙලා තියෙන්නේ අපිට ගහ දකින්නවා සහ ගහ දැනගන්නවා කියන කාරණය තුළ යම් ස්කන්ධ ටිකක් වැය වුණා නම් රූපස්කන්ධයක් තිබුණා නම් වේදනා ස්කන්ධයක් තිබුණා නම් සංඥා ස්කන්ධයක් තිබුණා නම් සංඛාර ස්කන්ධයක් තිබුණා නම් විඥාන ස්කන්ධයක් තිබුණා නම් මේ එකක්වත් මම නෙමෙයි. නමුත් මේ මම නොවුණු මේ කොටස් ටික නිසා නේද අපි මම කියලා කතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි පුද්ගල බව ගැන කතා කරන්නේ Taman කියන බව ගොඩනගලා තියෙන්නේ කුමක් මතද? ඔබ තමන් කියන බව පුද්ගල බව ගොඩනගන්නේ ඇහැට පෙනෙන රූප කනට ඇහෙන ශබ්ද ඒ වගේම විඳින විඳින් මේ දේවල් ටික අරඹයා ඔබ හිතලා දැනගන්න දේවල් මත ඒකව දික්ක සුත මුත විඥාත කියන ධර්මය. එතකොට මේ ධර්මයන් ටික මත තමයි අපි තීරණය කරන්නේ පුද්ගල භාවයේ නැතිනම් මම කියන කාරණය. දකින මම ඉන්නවා මට පේන දේ තියෙනවා. ඒ වගේම ඇහෙන මම ඉන්නවා ඇහෙන දේ තියෙනවා ඊට පස්සේ විඳින දේ විඳින මම ඉන්නකොට විඳින දේ තියෙනවා මේ දේ ගැන අපිට නිත්‍ය සංඥාවක් මෙතනදී පවතින ඊට පස්සේ දැනගන්න දේ ගැන දැනගත්ත මම ඉන්නවා දැනගත්ත දේ තියෙනවා මෙන්න මේ විදිහට ඇති කරගත්ත මට්ටමක තමයි අද අපේ ජීවිතේ පවතින්නේ එතකොට නිත්‍ය සංඥාවක් මෙතන නැති වුණත් කෙනෙකුට වර්තමාන මොහොතකම ස්කන්ධයන්ගේ උදේවැය නොපෙනුනොත් ඒ කියන්නේ විපාක මට්ටමටම ගිහිල්ලා ස්කන්ධයන්ගේ උදේවැය නොපෙනෙන මට්ටම නොපෙනෙන මට්ටමකට තිබුණොත් ඒ කෙනාට මේ කාරණාව යථාර්ථය වෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙකුට මේක අද ගහ පේන බවට ඇති කරගන්නවා වගේම සම්පූර්ණම අනිත් පැත්ත හැරිලම පෙනුනොත් විපාකය. ගහ පේන බව තුළ පෙනුනොත් වේදනා සංඥා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා ටිකක පැවැත්ම කියන එකත් එක්ක. එයාට මෙතන හේතුඵල ධමයක් මිසක මේ මේ හේතු ටික නිසා මේ ඵලය උපදවලා හේතු ටික බිඳුණු තැනක මේ ඵලය නැති වෙලා යන ධර්මයක් මිසක වෙන දෙයක දැක්මක් ඔහුට හටගන්නේ නැති ඒ තුල ඇත්තටම සිද්ධ වෙන්නේ අස්මිමානයට ඉඩ අහිමි වීම. සෝවාන් ඵලයෙන් තමයි සක්කාය දිට්ඨිය අර ආත්ම දෘෂ්ටියක් එක්ක එක දිගටම පවතිනකම ඉවත් කරලා දාන්නේ. හැබැයි අරහත් මාර්ගයෙන් තමයි වෙමි කියන හැඟීම අයින් කරන්නේ. වෙමි කියන හැඟීම කියන්නේ මේ විදිහටම යම් කිසි කෙනෙක් වේදනාවක් විඳිනකොට සංඥා විඳිනකොට සංඥා දැන් හඳුනනකොට ඒ වගේම හිතනකොට දැනගන්නකොට කියන මේ හැමතැනකදීම ඒ ඒ හේතු හේතු ප්‍රත්‍යයන්ගෙන් ඉපදුණු ඵලයක්. ඒ ඒ තැනක වැය වුණු ධර්මතා ටික કોઈ පවතින්නේ. ඒ ධර්මයේ ඒ මොහොතේදී වැය වෙලා අනිත්‍ය භාවයට පත් වෙලා ඉවරයි. එතකොට ඒ ඒ ධර්මයන් ඒ ඒ වැය වුණු බව පිළිබඳව අපි දැනගත්තේ නැති වුණොත් අපිට මේ ධර්මතා ටික විඳින ධර්මතා ටික හඳුනන ඒ වගේම මේ ගැන හිතන සහ දැනගත්ත කෙනෙක් නිර්මාණය වෙනවා. වෙමි කියන හැඟීමක් එතකොට ඇති වෙනවා. ඒ වෙමි කියන හැඟීමට කිව්වා අස්මිමානයි කියලා. එතකොට ඒක අර ආත්ම දෘෂ්ටියම නෙමෙයි වර්තමාන එක මොහොතක උනත් ඒ විඳින නාම ධර්මතාතික විඳින වේදනාව විඳින සංඥාව හඳුනන සංඛාරේ නැතිනම් හිතන සහ දැනගන්න කම මේ ටිකට කියනවා අපි මේ ටිකේ වෙමි කියන හැඟීම අස්මිවානය. පුද්ගල බව ගැන ආත්ම දෘෂ්ටි නැති වෙන්නට පුළුවන්. නමුත් මෙතනදී ඇති වෙලා තියෙන බොහොම සියුම්ම හේතුඵල ධමයක් කියන දර්ශනය නොයදුනක්. හේතුඵල ධම කියන දර්ශනය ගැන මෙතන අපිට ප්‍රකට නැති වෙලා ප්‍රකටව ගියක්. මෙතනදී තේනිලා තියෙන එකම දේ තමයි අනාත්ම ලක්ෂණයක් කියන දේ අපිට පැහැදිලිව පෙන්වනවා. හේතුඵල ධහම කියන දේ අපිට මෙතනදී දැනෙන්නේ නැතුව ගියත් හේතුඵල ධහම අප්‍රකටව ගියත් ඒ තැනදී අපි මෙනෙහි කරලා බලනකොට අපිට පේනවා මෙතන තියෙන අනාත්ම ලක්ෂණය අනාත්ම ස්වභාවය කියන එක. එතකොට ඒක තේන්නේ උදේවැය ඥාන දර්ශනයකින් උදේවැය දැක්කොත් මේ කාරණාවගේ ඒ ඒ තැන හටගෙන නිරුද්ධ වෙන බව තේරුම් ගත්තොත් තමයි අපිට මේ අනාත්ම බව අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා පේන්නේ. එහෙම ප්‍රකට වුණේ නැති වුණොත් අපිට කොයි වෙලාවකවත් අරිහත් මාර්ගයේ ඉපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය ප්‍රත්‍යක්ෂ නොවුනොත් ස්කන්ධයන්ගේ උදේවැය අවබෝධ නොවුනොත් නැතිනම් අපිට වෙමි කියන හැඟීම තුලම අරිහත් මාර්ගයේ උපදිනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙතන ප්‍රහාණය කළ යුතු එකම ධර්මය හැටියට පෙන්වනවා ඒකෝ ධම්මෝ පහතබ්බෝ හැටියට අස්මිමානය අස්මිමානය කියන කාරණාව ප්‍රහාණය කළ යුතු ධර්මයක් අපිට අස්මිමානය එකපාර හසු වෙන්නේ නැහැනේ එතකොට සක්කාය දිට්ඨියේ ඉඳලා අපි ප්‍රහාණය කරගෙන යනකොට අපිට ඊළඟට හසු වෙන්නේ අස්මිමානය කියන එක අරිහත් මාර්ගයෙන් ප්‍රහාණය කළ යුතු ධමයක් ඇටියෙද. ඒකට අරිහත් මාර්ගයෙන් ප්‍රහාණය විය යුතු කරුණක් විදිහට අස්මිමානයේ වෙමි කියන හැඟීම යෙදෙනකොට මේ වෙමි කියන හැඟීම පැවතිලා තියෙන්නේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන ස්කන්ධ ටික අරඹය. ස්කන්ධ ටික අරඹය වෙමි කියන හැඟීම අපිට ඇති වෙනකොට ස්කන්ධයන්ගේ යථාභූතය අපිට පෙනෙන්නේ නැහැ. ස්කන්ධ ටික ආරම්භය ස්කන්ධ ටික අපිට යථාර්ථයේ නොපෙන්වනකොට වෙමි කියන හැඟීම උපදවලා තියෙනවා. වෙමි කියන හැඟීම උපදිනකොට එතන යථාර්ථය නැතිලා තියෙනවා. ස්කන්ධ ටික වැය වෙලා තියෙන්නේ අපිට හැම වෙලාවකදීම පුද්ගල බව උපදවා උපදවලමයි. ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා. මෙතන යථාර්ථය නොදන්නාකම නිසාම මෙතන පුද්ගල බව උපදවලා තියෙනවා. වෙමි කියන හැඟීම අපිට ගෙනල්ලා දීලා තියෙනවා. පුද්ගල බව කියනකොට වර්ධවා ගන්න එපා මේ ආත්ම දෘෂ්ටිය කියන කෙනින් නෙමෙයි කතා කරන්නේ. වෙමී කියන අවිද්‍යාව සහ වෙමී කියන අස්මිමානය කියන මේ කාරණේ පිළිබඳව. එතකොට හේතුඵල ධහමක අවබෝධය නැති වෙනකොට හටගත් ධර්මයන් ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව ගැන අවබෝධය නැති වෙනකොට අපිට ඒ දේ විඳින්නේ හඳුනන්නේ හිතන්නේ සහ දැනගන්නේ කම වෙලා තියෙනවා. හැබැයි විඳින්නෙක් හිතන්නෙක් සහ දැනගන්නෙක් අපිට ඉවත් වෙනකොට එතනදී යථාභූත ඥාන දර්ශනයක් තියෙන්නට අවශ්‍ය වෙනවා. මේ ස්කන්ධයන්ගේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ලක්ෂණය පිළිබඳව. එතකොට මම වෙමි කියන හැඟීමට පදනම ඉන්නවත් වෙනවා. අස්මිමානය කියන කාරණාව නිසා ප්‍රහාණය කළ යුතු එකම ධර්මය හැටියට පෙන්වනවා. මොකද අවසානයේ දක්වාම අද දෘෂ්ටි සහගත මට්ටමින් පැවතිලා දෘෂ්ටි සහගත බව සින්දත් අපිට දිගින් දිගටම වෙමි කියන හැඟීම පවතින නිසා. ඒක ඒක නිසා අපිට මේ වෙමි කියන හැඟීම හොඳට තේරුම් ගත යුතු වෙනවා මොනතරම් සියුම් මට්ටමට ගිහිල්ලා තියෙනවද කියන එක. ඒ වෙමි කියන හැඟීම තේරුම් ගැනීමම අපිට අද දෘෂ්ටිය ප්‍රහාණය කරගන්නට දෘෂ්ටිය නැති කරන්නට ඊටාම උපකාරක වෙන දෙයක් බවට පත් වෙනවා. වෙමී කියන හැඟීම දුරු කරගන්න බව, වෙමී කියන හැඟීම අවබෝධ කරගන්න කමම අපිට දෘෂ්ටිය ප්‍රහාණය කරගන්නට අද අපිට උපකාර වෙනවා. අපිත් එහෙනම් අද දවසේදී මේ කාරණා ටික පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන මේ ටික නිවන් ප්‍රතිපදාවක් දක්වාම අපිට දිවෙන්නේ නිවන් ප්‍රතිපදාව දක්වාම මේ කාරණේ අපි තේරුම් ගන්න තැන පිළිබඳව අපි මාර්ගයකට උපස්තම්භක වෙන ආකාරය පිළිබඳව අපි තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී කාල වේලාව අවසන් නිසා මේ සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසකාරාදී පවත්තලා ඊටාම වටින කුසල කර්මයක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සීල කුසල ධර්මයන් අපි කාර්තෙහින් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මා මහ නිවනේ සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ස්ථාන අධිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා